ආනන්ද බෝධීන් වහන්සේ තථාගතයන් වහන්සේ ජනානුග්‍රහය පිණිස චාරිකාවෙහි වැඩම කළ කලෙහි උන්වහන්සේ දක්නට ජේතවන විහාරයේට සුවඳ මල් ආදියගෙන පැමිණෙන සදහැවත් වූ උන්වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍රව්‍යයන් ගඳ කෙලිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා පෙරලා යන්නාහ. ඒ බවතත් අනේ පිඩිසිටුතුමා බුදුරදුන් දෙවුරම් වෙහෙරට වැඩම කළ කලෙහි ආනන්ද ස්තවීරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා ස්වාමීනි තථාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන්හි සුවඳ මල් ආදියගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදා සිත සතුටු කර ගැනීමට තනක් මේ විහාරයේහිම ඇති කළ හැකිද නොහැකිද යන වග දනු මැනවැයි සැලකලේය ආනන්ද ස්තවීරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කොතෙක් චෛත්‍යෝ ඇත්තහුද යයි විචාලහ ආනන්දය චෛත්‍ය තුනක් ඇත්තේය උන්වහන්සේ වදාළසේක ඒ කවරහුදැයි ආනන්ද මහතෙරුණෝ ඇසූහ. ආනන්දය ශාරීරිකය පාරිභෝගිකය උද්දේශිකය යැයි චෛත්‍යෝති දෙනෙක් වන්නාහු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ආනන්දය ශාරීරික චෛත්‍ය දැන්ම නොකල හැකිය. එය කල හැක්කේ බුදුවරුන් පිරිණිවීමෙන් පසුවයි. බුදුරුන් පරිභෝග කළ මහා බෝධිය වනාහි බුදුරුන් ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යක්ම වන්නේයයි බුදුන් වහන්සේ වදාළසේක. එකල්හි ආනන්ද ස්තවීරයන් වහන්සේ ස්වාමීනි නුඹ වහන්සේ චාරිකාවෙහි වැඩම කළ කලෙහි මේ 제තවන විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේය මහජනයාට වැඳුම් පිදුම් කිරීම පිණිස මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ 제තවන ద్వාරයේහි රෝපණය කරන්නෙමි සලකලහ. ආනන්දය එසේ කරව එකල්හි මා 제තවන විහාරයේහි නිබද විසීමක් වැනිවන්නේ යයි තථාගතයන් වහන්සේ වදාළසේක. ආනන්ද ස්තවීරයන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඩ සිටානන් ලවා මහත් තූරන් කටාරමක රෝපණය කර වූහ. එකෙනෙහිම මහජනයා බලා සිටියදීම එයින් පනස් රියනක් උස සතර දිශාවට විහිදුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්ෂයක් පැන නැග්ගේය. ආනන්ද ස්තවීරයන් වහන්සේගේ මෙහෙවීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ.